ඉතින් එහෙම නාඩගම් නටන්න පුළුවන්. මොකද මේකේ කොන්දපණ තියෙන උන් නැති හින්දා. දේශපාලනික. කවදා හරි තව වැඩිකල් නැහැ. මේ අපි මේ කියන කාරණාවල අනතුර දැනෙන්න පටන් ගනි. අපි එදත් දැනගත්තා මේ යක්ෂයෝ මේ බොරුවේ උපතබ්බා. ඉතින් ඒ අනුව අපේ රටේ නම ගිය හාමුදුරුවරු එදා රැවැට්ටුවා. උන්වහන්සේලා උලමලත් එක්කලා ඉඳගෙන මුළු රටම රැවැට්ටුවා. ආරක්ෂක ලේකම්තුමා මම හිතන්නේ මැදිහත් වෙලා කිව්වා මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. දැන් එතුමාත් මට හිතෙන්නේ එක්කෝ රවටලාද රැවටිලාද තේරිමින් නොතේරුණා වගේ ඉන්නවද අපි දන්නේ නැහැ. එතුමාලත් වගකීමක් තියෙනවා. කෝ මේ වැඩේ වුණාද නැද්ද අනිවාර්යෙන් සොයා බැලිය යුතුයි. අපි මෙතෙක් කල් කිව්වේ හලාල් වර්ජනය කරන්න කියලා. දැන් කියනවා මේ රටේ හලාල් ඕනේ නැහැ හලාල් තහනම් කරන්න. අද කියන පළවෙනි වතාවට අපි. හලාලක් ඕනේ නැහැ මේ උලම සභාවත් තහනම් කරන්න මේ රටේ. උලමල කවුද?